මිනුවන්ගොඩ පත්තඬවන භික්ෂු ආයතනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර විජයකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදුති নমස්කාර පූරක පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසෝ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 ये चित्तं संयमिस्सन्ति मुक्तं तिमारबन्धना සදැහැති වාසනාවන්ත පින්වත්නි බෞද්ධයා ගුවන් විදුලිය හරහා උතුම් සද්ධර්මයට කැමති සදැහැති හැමදෙනා වෙනුවෙන්ම අද දවසේ මේ උතුම් ධර්ම දානමේ මහා පිංකම සිද්ධ කරන්නේ නුගේගොඩ කන්දේ වත්තපාර පදිංචි ගුත්තිල අබේසිංහ මහත්මාණන් සහ දීපිකා අබේසිංහ මහත්මණිය කියන මේ පින්තුන් විසින් සදැහැති මාර්ගඵල නිවන් අවබෝධයෙන් සැනසෙන්නට මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සදහැවතුනි සද්ධර්මයට එකතු වෙන්න ඕනේ. පින්තුනි අද මේ ධර්ම දේශනාව තුළදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සිතෙහි ස්වභාවය පිළිබඳවත් මනවින් සිත හඳුනාගත් කල අපිට අපේ ජීවිතය තුළ ලබන්න පුළුවන් පරම සැපය පිළිබඳවත් පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම දිහා බලනකොට මුළු බුද්ධ දර්ශනයේම සඳහන් වෙන්නේ සිත පිළිබඳවයි. සිත ඒ වගේම සිත මෙහෙවීම පිළිබඳවයි තථාගත දහම තුළ සඳහන් වෙන්නේ. ඒ අනුව අපි බලනකොට මුළු ධර්මයේම සිත පිළිබඳව සිත මෙහෙවීම පිළිබඳව සඳහන් වෙනවා නම් කියවෙනවා නම් සැබෑ ලෙසටම සිත පිළිබඳව දැනගෙන යම් කිසි කෙනෙක් සිත මෙහෙවවන්න සමත් වුනොත් එහෙම කෙනෙකුට පින්වත්නි නිවනට හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙක තමයි යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ. පින්වතුනි යෝනිසෝච මනසිකාරෝ කියලා කිව්වේ සිත නුවණින් මෙහෙवला විමසලා හරි විදිහට සිත නුවණින් විමසලා කටයුතු කළොත් ලබන්න පුළුවන් සැප තියෙනවා. දෙවි, මිනිස්, බ්‍රහ්ම සැප උතුම් සැපය, පරම සැපය, නිවන් සැපය ලබන්න හොඳට නුවණින් හිත මෙහෙවන්න දක්ෂ වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරෝති අයෝනිසෝ මනසිකාරෝති මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් හරි විදිහට කෙනෙක් දැනගත්තනම් එහෙම දැනගත්ත කෙනා ආශ්‍රව කෙලෙස් ප්‍රහාණය කරන කෙනෙක් බවට පත් වෙනවා. පෙමතුනි කෙනෙකුට අයෝනිසෝ මනසිකාරය ඒ කියලා කිව්වේ සිත නුවණින් විමස ගන්න බැරි වුණොත් එහෙම සිත නුවණින් මෙහෙව ගන්න අසමත් වුණොත් එහෙම අසමත් වෙන කෙනාට නිතර දුක් විඳින්න කටුක අමීහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න නිර්යාදී අපාගත ජීවිත ගත කරන්න සිද්ධ වෙනවා එනිසාම සිතෙහි ස්වභාවය පිළිබඳව මොහොතක් අපි කල්පනා කරලා බැලුවොත් බණහන ශ්‍රාවක පින්වත් ඔබට දැනෙනවා පින්වතුනි ස්වභාවයෙන්ම ඔබේ මගේ සිත ආරම්භයේදී ඊ타ත්ම පිරිසිදුයි. ඉපදෙනකොට ලදරු අවස්ථාවේ සිත හරිම පිරිසිදුයි. පවිත්‍රායි. එහෙනම් මේ විදිහේ පවිත්‍ර පිරිසිදු ස්වභාවයකින් යුක්ත මේ හිත සදහවතුනි බාහිරව ගැනෙන දැනෙන හඳුනා ගන්න අරමුණු නිසා කිලිටි වෙනවා, අපවිත්‍ර වෙනවා, අපිරිසිදු වෙනවා. ඒ නිසා අපි වඩාත් උත්සාහවන්ත වන කරන්නේ මෙන්න මේ හිත හඳුනා ගන්න මනස මෙහෙවීමක් අත්‍යවශ්‍ය වෙනවා. හිත හඳුනා ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ස්වභාවයෙන්ම පිරිසිදු හිත බාහිරව එන කරුණු නිසා හේතු නිසා ධර්මතාවයන් නිසා කිලිටි ස්වභාවයටපත් වෙනවා වෙනස් වෙනවා උදාහරණයකට බැලුවොත් වතුර බඳුනක් තියෙනවා ඔය බඳුනට සමහර විටකදී දූවිලි එකතු වෙනවා වෙනවා වෙන්න පුළුවන් තවත් විටකදී ඔය වතුරට මඩ එකතු වෙනවා වෙන්න පුළුවන් තවත් විටකදී ඔය වතුර ටිකට අසුචි එකතු වෙනවා වෙන්න පුළුවන් තවත් විටකදී ඔය වතුර බඳුනට හලාහල විසක් එකතු වෙනවා වෙන්න පුළුවන්. මේ වතුර බඳුනට දූවිලි ටිකක් එකතු වුණාම අර පිරිසිදු වතුර බඳුන ටිකක් අපවිත්‍ර වෙනවා. මඩ ටිකක් එකතු වුණාම තව දුරටත් අපවිත්‍ර වෙනවා. අසුචි වගේ දෙයක් පිංගතුණි එකතු වුණාම පිළිකුල් සහගතයි. ඊටාම අපිරිසිදු වෙනවා. හලාහල විසක් එකතු වුනහම ඒ වතුර ටික තව දුරටත් ප්‍රයෝජනෙට ගන්නම බැරි තරමටම විනාශ වෙලා යනවා. ඒ වගේ අපේ හිතටත් බාහිරව එන මේ කෙලෙස් එකතු වුණාට පස්සේ පිඟතුනි මේ එකතු වෙන ධර්මතාවයන් නිසා මේ කෙලෙස් නිසා හිත කෙලිටි ස්වභාවයටපත් වෙනවා. අර වතුර බඳුනට දූවිලි එකතු වුණොත් අපට නිකන් යාන්තමින් හරි පරිහරණයට ගන්න අතපය ඇඟ සෝද ගන්න උනත් පාවිච්චියට ගන්න පුළුවන්කම තියෙනවා. වතුර බඳුනට මඩ එකතු වෙලා නම් ගහකට කොලකට දාන්න, පැලයකට දාන්නවත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙනවා. පිඟතුණි අසුචි වගේ දෙයක් එකතු වුණොත් අහලකවත් අපට තියාගන්න හිත දෙන්නේ නැහැ. පුළුවන් තරම් දුරකටමයි දාන්නේ ගිහිල්ලා. ළඟපහත තියාගන්නේ නැ දුකටයි. අපිරිසිදුයි. ඒ විතරක් නෙවෙයි. අර වතුර බඳුනට හලාහල විසක් එකතු වෙලා තියෙනවනම් ඒ වතුර බඳුන හලන්න තැනක් පිළිබඳව ගිහින් දාන්න තැනක් පිළිබඳව අපට වඩාත් ගැඹුරින් හිතන්න වෙනවා. කොහෙද දාන්නේ? එකතු කළොත් තව කෙනෙකුට විසක් වෙන්න පුළුවන්. ගහකට කොලකට විසක් වෙන්න පුළුවන්. සතා සිව්පාවට එහෙම විසක් එකතු වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ස්වභාවයෙන්ම පිරිසිදු හිත බාහිරව එකතු වෙන මේ ධර්මතාවයන් නිසා කිලිටි වෙනවා, වෙනස් වෙලා විනාශයටපත් වෙලා යනවා. ඒ වගේමයි අර වතුර බඳුනට පින්වතුනි ප්‍රනීත දෙයක් එකතු කළොත් රසයක් එකතු කළොත් ඒ වතුර බඳුනේ තියෙන වටිනකම තවත් වැඩි වෙනවා. ඖෂධයක් එකතු කළොත් ඒ වතුර බඳුනේ තියෙන වටිනාකම තව දුරටත් වැඩි වෙනවා. දිව්‍යමය ඖෂධයක් එකතු කළොත් අර වතුර බඳුනේ වටිනාකම තව තවත් වැඩි වෙනවා. එනිසා අපවිත්‍ර දෙයක් එකතු කළොත් කිලුට වෙලා විනාශ වෙනවා. අර වතුර බඳුනේ තියෙන වටිනාකම අඩු වෙලා යනවා වගේම අනිත් පැත්ත මේ හිතට ප්‍රණීත දෙයක් පිරිසිදු දෙයක් සඳහන් කළා වගේ දිව්‍යමය වගේ ඖෂධයක් එකතු කළොත් ඒ හිතේ තියෙන වටිනාකම එකතු වෙන දේත් එක්ක තවදුරටත් වැඩි වෙනවා. එනිසා මේ චිත්ත ගති, චෛතසික, එහෙම නැත්නම් සිතුවිලි පිළිබඳව අපි වඩාත් දැනුවත් වීමකින් කටයුතු කළ යුතු වෙනවා. පින්වතුනි අද ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථා ධර්මයෙන් කියවෙන අදහස අරගෙන බැලුවොතින් දෝරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛං තිමාර බන්ධනා දුර දුවන තනිව යන සිරුරකුත් නොදරන ගුහාවක හිඳ නිදන සිතක හැටි බල නොමැන කවුරු හෝ සිත දමන කලෝනම් බෙර රැගෙන මාර බන්ධන වලින් මිදී නිවනටම යයි සරල අදහස අරගෙන බැලුවොත් දුරං ගමන් දුර ගමන් යනවා ඒ කියලා කිව්වේ මේ හිත තව තැනකට ඇදිලා යනවා කියන එක නෙවෙයි දැන් මේ බණහන ඔබට ඔබේ හිත මෙහෙවන්න පුළුවන් ඊටාම දුර අරමුණකට ඉරසඳ පිළිබඳව ඔබ දැකලා තියෙන ප්‍රිය තැනක් පිළිබඳව හැතැම්ම දසදහස් ගණන් දුර රටක් පිළිබඳව ඊටාම කෙටි වේලාවකදී ඔබේ හිත එතරම්ම දුරකට ගමන් කරවන්න පුළුවන්කම තියෙනවා දුරංගමං එහෙම දුර යනවා ඒකචරං මේ හිත වාසය කරන්නේ තනියමයි දෙවන්නේක් නැහැ තව කෙනෙක් නැහැ නිසා ඒකචරං තනිව හැසිරෙනවා අශරීරං ඒ වගේම මේ සිතට ශරීරයක් නැහැ. ගුහාසයන් හෘද වස්තු ඇසුරු කරගෙන පවතින නිසා ගුහාසයන් ගුහාවක වාසය කරනවා කියන අදහස පෙන්නනවා. එහෙම දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නැති ගුහාසයන් මේ ගුහාවක වාසය කරන යේ චිත්තම් මේ හිත සංයමෙසන්ති යම් කිසි කෙනෙක් දමණය කරන්න සමත් වුනොත් දක්ෂ වුනොත් මොක්ඛං තිමාර බන්ධනා ඔහුට මාර බන්ධන වලින් නිදහස්ව නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. හිත හරි ගැඹුරුයි. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තෙවත්නි මේ දේශනාව දේශනා කළේ සංඝරක්කිත කියන සාමින්හන්සේ නමක් අරමුණු කරගෙන නිධානයේ කෙටියෙන් අරගෙන බැලුවොත් වඩාත් පැහැදිලි අදහසක් අපට මේ දේශනාවෙන් ගන්න පුළුවන්කම තියෙනවා මේ සංඝරක්කිත සාමින්හන්සේ කුලගෙදර අතහැරලා පැවිදි වෙලා නුවණ වෙහෙසලා ඊ타මාත්ම කෙටි කලකදී රහත් භාවයටපත් වුණා. මෙහෙම වැඩ ඉන්නකොට ඔහුගේ සහෝදරයට ලැබුණ දරුවෙක් දරුවා ලැබුණට පස්සේ වැඩෙනකන් ඉඳලා ඒ දරුවත් Tamange සහෝදර සාමින්හන්සේ ළඟම පැවිදි කළා. එනිසායි පැවිදි වෙච්ච ශිෂ්‍යවරයන් වහන්සේ හැඳින්වෙන්නේ භාගිනේය සංඝරක්කිත කියන නමින්. උන්වහන්සේ පැවිදිව උපසම්පදා ලබලා එක් වස් කාලයක වස් සමාදන්ව වැඩ හිටියා. වස් කාලය නිම වුණාට පස්සේ මේ ස්වාමින්වහන්සේට වස් වස්ත්‍ර වශයෙන් සාටක දෙකක් ලැබුණා. හත්රියන් සාටකයකොත් අටරියන් සාටකයක් එහෙම නැත්නම් කටින වස්ත්‍ර දෙකක්. උන්වහන්සේ මේ වස්ත්‍ර දෙක තමන් වහන්සේට ලැබුණු මොහොතේම කල්පනා කළා මාගේ ආචාර්යයන් වහන්සේට අටරියනක් වෙච්ච මේ වස්ත්‍රය සාටකය මම පූජා කරනවා කියලා බොහොම සතුටින් හත්රියනක් වෙච්ච වස්ත්‍රය තමන් වහන්සේගේ ප්‍රයෝජනෙට අරගෙන වස් කටයුතු නිමා කරලා තමන්ගේ ආචාර්යන් වහන්සේ ළඟට වැඩම කළා. උන්වහන්සේගේ ආසන කුටි පිළිවෙලකට පිරිසිදු කරලා අසුන්පනවල උන්වහන්සේ වඩින මගට පෙරමගට ගිහිල්ලා පාසියුරු පිළි අරගෙන උන්වහන්සේ වැඩ හිටියට පස්සේ අවසර අරගෙන උන්වහන්සේට විමසනවා ස්වාමීනි වස් අවසානයේ මට වස් වස්ව දෙකක් ලැබුණා එකක් මම ප්‍රයෝජනෙට ගත්තා මේ වස්ත්‍රය ඔබ වහන්සේ වෙනුවෙන්මයි මම අරගෙන ආවේ කියලා උන්වහන්සේ පූජා කළා. සංඝරක්කිත සාමින්හන්සේ මේ පූජාව බාරගත්තේ නැහැ. මේ ආචාර්යයන් වහන්සේ සඳහන් කරනවා එවත්නි මට ඕනතරම් ප්‍රමාණවත් විදිහට චීවර තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ වස්ත්‍රය අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවැනි අවස්ථාවෙත් දෙවැනි අවස්ථාවෙත් මේ පූජාව මේ විදිහටම ප්‍රතික්ෂේප වෙනවා පිළිගන්නේ නැහැ. ආචාර්ය ස්වාමීන් වහන්සේට පවන් සලමින් ඉන්න අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ තමන්ගේ හිතින් කල්පනා කරනවා ගිහි කල මේ ස්වාමීන් වහන්සේ මගේ පියතුමාගේ සහෝදරයා ඥාතිකමක් තියෙනවා. පැවිදි වුණාට පස්සේ සත්‍විහාරිකයි. හැබැයි එහෙම ඉඳලත් මන් දෙන මේ වස්ත්‍රය පිළිගන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් මම මේ මහානකමේ රැඳිලා ඉන්න එක ඇති වැඩක් නෑ. පවන් සලන ගමන් හිතින් හිතනවා. එහෙම හිතන මේ භාගිනයේ සංගරක්කිත සාමින්හන්සේ කල්පනා කරනවා මම මේ සිවුර අතහැරලා යනවා. හැබැයි සිවුර අතහැරලා හැරදාලා ගිහිල්ලා මම කොහොමද ජීවත් වෙන්නේ හිතින් හිතනවා. ජීවත් වෙන්න විදිහක් නෑ මං අසරණ වෙයි. නෑ. මම මේ අටරියනක් වෙච්ච වස්ත්‍රයේ විකුණලා ඉන් ලැබෙන මුදලින් එළුදෙනක් කොමිලදී ගන්නවා. අරගෙන ඉතා ඉක්මනින් එළුදෙන පැටව දමන නිසා මම ඔය කර්මාන්තය කරගෙන යනවා ටික ටික දියුණු වෙනවා. දියුණු වෙලා ආදායම් ලැබලා දියුණු වෙනවා. විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෙකුත් ලැබලා දරුවත් බිරිඳත් දෙන්නම එකතු කරගෙන මීට වඩා වටිනා දෙයක් අරගෙන මේ ආචාර්ය ස්වාමීන් වහන්සේ බැහැදකින්න මම එනවා. දරුවව වඩාගෙන බිරිඳද තව පැත්තකින් තියාගෙන කරත්තේක නංගගෙන මෙහෙම එනකොට දරුවත් වඩාගෙන කරත්තේ දක්වන්න බැරි නිසා බිරිඳට දරුව දෙනවා. ටික දුරක් එනකොට බිරිඳ අතින් දරුවා ඇදගෙන බිමට වැටෙනවා. කරත්ත රෝදේ දරුව උඩින් යනවා. ඒ වෙලාවේ මට කේන්ති යනවා. මම මගේ අත තියෙන කෙවිතෙන් බිරිඳට පහර දෙනවා එහෙම කළොත් මගේ මුළු ජීවිතේම විනාශ කළා නේද කියනවා. මට තිබුණු ලොකුම සැපත සතුට මගේ දරුවා එහෙම කළා නේද කියලා මම පහර දෙනවා කියලා. පවන් සලසල හිටපු පවන් අත්තෙන් අර ආචාර්ය ස්වාමීන් වහන්සේගේ හිසට පහරක් දෙනවා. ඒ වෙලාවේ අර ආචාර්ය ස්වාමීන් වහන්සේ නුවණින් මේ කරුණ දැනගෙන භාගනීය සංගරක්කිත සාමින්හන්සයට කියනවා බෙරිඳට ගහන්න බැරි වුණ නිසා නේද මේ වයෝවෘද්ධ වයසක මට මෙහෙම පහර දෙන්නේ කියලා ඇහුවා. දැන් අර සිස්ස සාමින්හන්සේ බොහොම ලැජ්ජාවටපත් වුණා. තමන් වචනයකින්වත් මිමිනුවේ නැහැ තමන්ගේ හිත තුළ පහළ වුණ මේ අදහස් ටික. කොහොමද මේක දැනගත්තේ කියලා හිතලා ලැජ්ජාවට මට තවත් මෙතන රැඳිලා ඉන්න බෑ කියලා දුවලා පැනලා දුවන්න ගත්තා. ඒ වෙලාවේ තවත් සාමෙන් වහන්සලා පෙරසක් මේ සංගරක්කිත භාගිනී සංගරක්කිත සාමෙන් වහන්සේ එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යොමු කරනවා කියන අනුශාසනාව තථාගතයන් වහන්සේ සිද්ධ කළා. භාගිනී සංගරක්කිත සාමෙන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. උන්වහන්සේ වගේම තවත් සාමෙන් වහන්සේලා මේ දේශනාව කෙලවර සදහැවතුනි මාර්ගඵල අවබෝධයටපත් වුණා. හිතන්න ඔබෙත් මගෙත් ජීවිතවල ස්වභාවය අරගෙන බලනකොට පින්තුනි අපි කවුරුත් සැපයට කැමති අයයි. අපි හොයන්නේ සැපයයි. හිත පිළිබඳව කියවෙන මේ දේශනාව ගැඹුරුයි. කාලයට අනුව අපට පුළුවන් එක පැතිකඩක් අපි විවර කරගෙන ධර්ම කාරණා ටිකක් ජීවිතයට එකතු කරගන්න ඕනේ. පින්තුනි අපි අපේ ජීවිතය තුළ හොයන්නේ සැප. සතුට. හැබැයි අපි මේ සැපය සතුට හොයන්නේ බාහිර වස්තුන් වලින්. අපි මේ සැපය සතුට හොයන්නේ බාහිර වස්තුන් වලින්. ඉත්තා, කාන්තා, මනාපා, ප්‍රිය රූපා, රජනීය, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය රූප වූ බාහිර වස්තුන් තුල අපි හිතනවා සැපත සතුට තියනවා කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියපදවන රූප, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියපදවන ශබ්ද, ප්‍රියපදවන ගන්ධ, ප්‍රියපදවන රස, ප්‍රිය උපදවන පහස අපට ලැබෙනකොට අන්න වැඩි දෙනෙක් කතා කරනවා සැපය සතුට එතන තියෙනවා කියලා. ඒ නිසා මෙන්න මේ බාහිර වස්තු වලින් ලබන සැපේ ලබන්න හුඟක් දෙනා දුවනවා. මේ සැපේ ලබන්න නිකම්ම බෑ දුවන්න සිද්ධ වෙනවා. නිකන් ලැබෙන්නෙත් නෑ නිසා හුඟක් මේ වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. බලන්න අද දක්වා ජීවිතයේ අත්දැකීම් තියෙන ඔබ මොනතරම් කාලයක් දෝලා තියෙනවද, වෙහෙසිලා තියෙනවද, මහන්සි වෙලා තියෙනවද? මෙන්න මේ කියන බාහිර ලෝකේ ලබන්න පුළුවන් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියපදවන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලැබීම වෙනුවෙන් කොයිතරම් දුවනවද? මොනතරම් මහන්සියක් වෙලා තියෙනවද? සසර අද වෙනකන් මොනතරම් අපි දුවලා ඇද්ද? ලැබපු මේ ජීවිතේ මේ මොහොත දක්වා කොච්චර අපි මේ වෙනුවෙන් දුවලා තියනවද? හොඳයි. ලෝකේ අතහැරලා යන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක අපි කියමු මරණාසන්න මොහොතේ කවුරුන් හෝ කෙනෙක් ඔබ ඉදිරියට ඇවිල්ලා ඔබෙන් විමසනවා පින්වතුනි ඔබ සැප ලැබුවද කියලා එහෙම දුවලා වෙහෙසිලා වැඩ. සැප හොයන්න දඟලපු කෙනෙක් ළඟට ඇවිල්ලා අහනවා ඔබ සැපුව සැප ලැබුවද කියලා. ඒ වෙලාවේ දෙන පිළිතුර තමයි මේ ලෝකෙ තුල සැප නම් තියනවා. හැබැයි ඒ සැපය මට එහෙම ලබන්න බැරි වුණා කියලා කෙනෙක් අතෘප්ති කරව ඕනම පිළිතුරු දෙන්න පුළුවන්. හිතන්නකෝ මහා කාලයක් ඒ සැපය වෙනුවෙන් වෙහෙසුණා, දිව්ව මහන්සි ගත්තා හැබැයි එහෙම දුවලා වෙහෙසිලා මහන්සි අරගෙන ජීවිතයේ අවසාන මොහොතදී ඒ සැපුව සැපය ලැබුවේ නැති බව සඳහන් කරලා තවදුරටත් එහෙනම් මතු ජීවිතවලත් සකස් වෙන්නේම මොකක් වෙනුවෙන්ද ඔය කියන සැපයේ සෙවීම වෙනුවෙන්මයි. නැවත බලාපොරොත්තු ඇති කරගන්නෙත් ඔය සැපය ලබන්නමයි. එහෙම වුණම අරමුණක් ඇති කරගත්තොත් හිතන්නකො භවය සකස් වෙන විදිය සසර දික් වෙන විදිහ කොහොමද කියලා. ඒ නිසා පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුල පෙන්වලා දෙනවා කියලා දෙනවා. මේ ලෞකික සැපය ලබන්නත් හිත පිළිබඳව දැනගෙන හිත හොඳට හඳුනාගෙන හිත දමණය කරගන්න දක්ෂ වෙන්න ඕන ලෞකිකවත් සැපේ ලබන්න. ලෝකෝත්තර සැපේ ලබන්නත් හිත ගැන දැනගෙන හිත හොඳට සකස් කරගන්න ඕනේ හිත හඳුනා ගන්න ඕනේ. පින්තුනි සැබෑ ලෙසටම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දහම තුල ඉගැන්වපු පරම වූ සැපේ තියෙන්නේ බාහිර ලෝකයේ තුල නෙවෙයි. ඒ සැපේ තියෙන්නේ ආධ්‍යාත්මය තුල එහෙම නැත්නම් තමන් තුලමයි කියන බවයි තථාගත දේශනාවේ උගන්වලා තියෙන්නේ. බලන්නකෝ. අද දවසේ මේ කාරණාව පිළිගන්න අය නොපිළිගන්න අය ඉන්නවා වගේම තථාගතයන් වහන්සේගේ දවසක් පින්වතුනි මෙහෙම කිව්වහම කෙනෙක් ප්‍රශ්න කරා බුදුරජාණන් වහන්සේගෙන් ඒ කියන්නේ මේ ලෝකේ කිසි සැපයක් නැද්ද කියලා. බණහන ඔබටත් හිතෙන්න පුළුවන් එහෙනම් මේ ලෝකයේ තුල කිසි සැපයක් නැතුවද කියලා. පින්වතුනි තථාගතයන් වහන්සේ කොතනකදීවත් මේ ලෝකයේ තුල එහෙම සැපයක් නැහැ කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. හැබැයි මේ ලෝකයේ තුල එහෙම සැපක් තියෙනවා. ඒ ඒ හැම සැපක්මයි කියලා හිතන දේවල් කෙලවර වෙන්නේ දුකකින් නම්. උන්වහන්සේ අපෙන් ප්‍රශ්න කළා එහෙම අපි සැපයි කියලා හිතලා ගන්න දේවල් කෙලවර වෙන්නේ දුකකින් නම් ඒකට සැපක් යයි කියලා කියන්න පුළුවනිද කියලා හඳුන්වන්න පුළුවනිද කියලා එමතුණි තථාගතයන් වහන්සේ අපෙන් ප්‍රශ්න කරලා තියෙනවා හිතන්නකෝ ඇත්තෝ. අපි සැපයි කියලා හිතන දේවල් මේ ලෝකේ සැප තේනවා. ඒ සැපයි කියලා අල්ලගන්න දේවල්, ලං කරගන්න දේවල් කෙලවර වෙන්නේ අවසාන වෙන්නේ දුකකින් නම්. පින්තුනේ, එතන සැබෑ ලෙසටම සැපක් තියනවාද? ඒ නිසා තමයි මේ බාහිරව ලබන සැපයකට වඩා ආධ්‍යාත්මිකව ලබන්න පුළුවන් තමන් තුළින්ම ලබන්න පුළුවන් සැපයක් ගැන පරමම සැපය ගැන තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. කොසල් මහරජතුමා බිම්බිසාර මහරජතුමා පිළිබඳව බලනකොට මහ පුදුම සම්පත් තිබුණු රාජ සම්පත් තිබුණු අය තථාගතයන් වහන්සේ විතකදී ප්‍රශ්න කරනවා මේ ලෝකේ සැප විඳින්න පුළුවන් මේ කොසල් මහරජතුමා බිම්බිසාර මහරජතුමා වගේ අයට අපි හිතමු මේ කියන සැපේ නොසෙල්වි හෙල්ලෙන්නේ නැතුව එකම තැනකට වෙලා එක ඉරියව්වෙන් විඳින්න පුළුවන්ද? එක පැයක්, දිනක්, දින දෙකක්, දින 3ක් දින 4ක් දින 5 6ක් එහෙම නොසෙල්වී ওই සැපේ විඳින්න පුළුවනිද නොසෙල්වී එක් ඉරියව්වකින්ම ඉන්න පුළුවනිද මේ සැපේ විඳ විඳ එංගතුනි හිතලා බලන්න එහෙම ඉන්න බෑ දැන් ඔබට පුළුවනිද ඔය ඉරියව්ව සැපයි කියලා ඔය ඉරියව්වෙන්ම වාඩිගෙන ඉන්න පැයක් හමාරක් දෙකක් දවසක් දවස් දෙක තුනක් ඉන්න බෑ ඒරියව තුල සැපේ නැති නිසා ටිකක් වාඩිගෙන ඉන්නකොට පැත්ත මාරු කරන්න වෙනවා. ඒරියව වෙනස් කරන්න වෙනවා. වකුටු කරගෙන ඉන්න කකුල් දිග හරිනවා. දිග අරගෙන ඉන්න කකුල් හකුල ගන්නවා. ඇයි ඉරියව්ව මාරු කරන්නේ එක මිරියව්වෙන් එහෙම ඉන්න බැරි නිසා. ඒ කියන්නේ එතන සැපයක් නැහැ. හොඳට නුවණින් විමසන්න. සැප තියෙනවා නම් ඒ ඉරියව්වෙම ඉන්නවා. සැපේ නැති නිසා තවත් ඉරියව්වකින් ඒ සැපේ හොයනවා. ඉරියව්ව වෙනස් කරනවා. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උතුම් වූ ආර්ය මහා සංඝරත්නයේ නික්ලේශී උතුමන් වහන්සේලා පැයක් දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් නෙවෙයි දින හතක් වුණත් එකම ඉරියව්වෙන් නොසෙල්වී ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. එහෙනම් අර විදිහට සෙලවෙන වෙනස් වෙනස් ඉරියව් වලට යන තැනද සැප තියෙන්නේ නොසෙල්වී ඉන්න පුළුවන් තැනද සැප තියෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. පින්තුනි එනිසා බාහිර ලෝකෙ තුල අපි මේ සැපයි කියලා හිතන කාරණා බොහෝ වෙලාවට අපේ ජීවිතේට ඒ කියන සැපේ ලං කරන්නේ නැහැ. උතුම් බුදුරජාණන් වහන්සේ තුල තිබුණු සැපේ උන්වහන්සේ සැපේ ලැබමින් අනුශාසනා කළා තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මග ඉන්න කියලා මග ගිහිල්ලා සැපේ ලැබපු අය හිටියා. ඒක බාහිර දෙයකින් ලැබපු දෙයක් නෙවෙයි ආධ්‍යාත්මය තුලින් ලැබපු සැපයක්. එනිසා මේ තථාගත දේශනාව තුළ ඉගැන්වීම තුළ තියෙන්නේ බාහිරව ලබන්න පුළුවන් සතුටක් නෙවෙයි තමන් තුළින්ම ලබන්න පුළුවන් පරම සතුටක් ගැනයි කියලා දෙන්නේ. ඒකට අපි හිත ගැන දැනගෙන හිත দমনය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පෙරත් මේ සෝන සාමින්හන්සේගේ කතාව අරගෙන බලනකොට මේ සෝන කියලා කියන්නේ ගිහි කාල බමුණි. රජවරුන්ට පවා නොතිබිච්ච ඉතාම ඉහළ සැප විඳපු කෙනෙක් තමයි මේ සෝන බමුණා. සඳහන් වෙනවනේ මේ බමුණ ගැන සඳහන් වෙන තැන්වලදී යටිපහු පතුල්වල පවා රෝම කූප වැවිලා තිබුණා කියලා. ගමන යන්නෙම රන්දෝලාවෙන්. රජවරුන්ට නැති මහ පුදුම සැපයක් විඳපු කෙනෙක්. පැවිදි වෙලා ඊටාම කෙටි කලකදී උතුම් පරම සැපේ ලබනකොට මේ සෝන බමුණ ඇතුළු පිරිස නිතරම කියන්න ගත්තා අහෝ සුකං අහෝ සුකං අහෝ සුකං කියලා. ඇතම් සාමින්හන්සේලා ඒ ගැන භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා කිව්වා ගිහි කල සිටු ජීවිතේ විඳපු සැප මතක් වෙලා නැවත නැවතත් ඒ සැපේ ගැනම හිතනවා කතා කරනවා කියලා සමහර සාමින්හන්සලා ගිහිල්ලා කිව්වා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පිරිස රැස් කරලා සඳහන් කරන වෙලාවේ මේ සෝන සාමින් වහන්සේ කියනවා සාමීනි සිටුවරයෙක් වෙලා ඉඳලා අපි සැප වින්දා කියලා බොහෝ දෙනෙක් හිතනවා. හැබැයි ඒ විඳපු සැපය රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත් වෙලා අතෘප්ති කරව ඌනව ඒ ලැබපු දෙයට වඩා හුදකලාව ඊටාම නිහඬව, නිශ්ශබ්දව ගහක් මුල වාඩිගෙන මේ සෙනසුනක හිඳගෙන වැඩ හිඳගෙන අපි ලැබෙන අපි ලබන සෝය සැපය සාමීනී කියලා නිම කරන්න බෑ. ඒ නිසායි අහෝසුකං අහෝසුකං කියලා කිව්වේ මේ සැපය සමාන කරන්න බෑ ඒ සැපයට. එහෙනම් හිතන්නකො පින්වතුනි. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත් වෙලා බාහිර අරමුණුත් එක්ක ගැටිලා ලබන සැපයට වඩා හරි විදිහට හිත හඳුනගෙන හිත දමණය කරගත්ත කෙනා ආධ්‍යාත්මික ලබන සැපය මේ රජවරු මේ සිටවරු තමන්ගේ ජීවිතය තුළ අර භෞතිකව අපි දකින්න සැපය අතහැරලා දාලා ලබන ආධ්‍යාත්මික සෝය ගැනයි අපට මේ කියලා දෙන්නේ. එනිසා පින්වතුන් හොඳට මතක තියාගන්න මනුස්ස ලෝකේ මනුස්ස සැපයක් ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙනවා නම් දිව්‍යමය සැපයක් වෙන්න පුළුවන්. දෙවි මිනිස් සැපයට ඊටාම ඉහළ සැපයක් තමයි පින්වතුනි බ්‍රහ්ම ලෝක සැපය කියලා කියන්නේ. ඒ සැපේ ලබන්නත් අපි හිත හඳුනගෙන හිත দমনය කරගන්න ඕන හිත සකස් කරගන්න ඕනේ. එහෙම නැතුව සිත හඳුනගෙන සිත দমনය කරගත්තේ නැත්නම් සිත සංවර කරගත්තේ නැත්නම් ඒ සැපේ අපට ලබන්නත් බෑ. මනුස්ස ලෝකේ අපි හිතන සැපයට වඩා දිව්‍යමය සැපේ ඉහළයි. එතනට යන්නත් හිත තමයි හඳුනගන්න ඕනේ. හිත තමයි මෙහෙවම ගන්න ඕනේ කරන්නේ. ඊටත් ඉහළයි බ්‍රහ්ම ලෝකවල රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල තියෙන සැපය. නේව සංඥා නාසඤ්ඤා බ්‍රහ්ම ලෝකයේ තුල තියෙන සැපය. මහා කල්ප 84000ක් නිදුකින් ඉන්න පුළුවන්කම තියෙනවා. සදහැවතුණින් නේව සංඥා ඥාසඤ්ඤා කියන බඹතලය තුල. මහා කල්ප 84000ක් නිදුකින් ඉන්න පුළුවන්කම තියෙනවා. එනිසා හිතන්න එතනට යන්නත් මෙහෙවන්න ඕන කරන්නේ හඳුන ගන්න ඕන කරන්නේ හිතයි. හිත හොඳට හඳුනගෙන මෙහෙවා ගන්න සමත් වුණොත් තමයි ඔය කියන සපත් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ස්වභාවයෙන්ම පිරිසිදුව අපි ලබන සිත බාහිර සමාජයේ අරමුණුත් එක්ක ගැටෙනකොට කිලිට වෙනවා නම් ඒ හිතට ඇති කරගන්න ඕන කරන අරමුණු කොයි විදිහේ අරමුණුද කියලා හොඳට නුවණින් විමසලා වටිනාකමක් ගෙනල්ලා දෙන අරමුණු විතරක් ජීවිතයට එකතු කරගන්න අපි දක්ෂ විය යුතුයි. දූවිලි මඩ, අසුචි, හලාහල විස වගේ දේවල් එකතු කරගත්තොත් කිලිටු වෙලා විනාශ වෙලා සතර අපාගත දුක්වලට නැවත නැවතපත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රණීත, මිහිරි, ඖෂධීය දෙයක් එකතු කරගත්තොත් අර ජල බඳුනේ වටිනකම වැඩි වෙනවා වගේ පිරිසිදු හිතට කුසල් අරමුණු එකතු කරගත්තොත් පින්සිතුවිලි එකතු කරගත්තොත් ඒ කුසල් අරමුණ තුල පිං සිතුවිලි තුල දෙවි මිනිස් සැප කෙලවර පරමෝතුම් සැපේ වෙච්ච නිවන් සැපේ අපට ලබන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඔය තැනට හිත මෙහෙවවීම අපි කවුරුත් කළ යුතු වෙනවා. තථාගත දේශනාව තථාගත ඉගැන්වීම තියෙන්නේ අන්න ඒ වෙනුවෙනුයි. එනිසා පින්වතුනි බාහිර ලෝකයෙන් බාහිර වස්තුන් වලින් අපට මේ සැපේ ලබන්න පුළුවන්කමක් නැහැ. බාහිර ලෝකයේ තුල නෙවෙයි මේ උතුම් වූ පරම සැපය තියෙන්නේ. එහෙනම් මේ උතුම් වූ පරම සැපය තියෙන්නේ තමන් තුළමයි ආධ්‍යාත්මිකවමයි මේක අපට ලබන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් චිත්ත ගති, චෛතසික, සිතවිලි හොඳට හඳුනගෙන අපි ඒ හඳුනාගත්ත හිත තුළ නුවණින් මානසිකාර කරමින් පින්වතුනි වැඩෙන්න දෙන්න ඕන කරන්නේ යහපත් දේවල්මයි නිවැරදි සිතුවිල්ලමයි ඇතුල් කරගන්න ඕන කරන්නේ. ඒ විදිහට හිත මෙහෙවන්න කෙනෙක් දක්ෂ වුණොත් ඒ දක්ෂ වෙන කෙනා මොක්ඛන්ති මාර බන්ධනා මාර බන්ධන වලින් නිදහස් වෙලා ලබන්න පුළුවන් ඉහළම සැපය සතුට ලබන කෙනෙක් බවට පත් වෙනවා. උතුම් සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වත්ව ඇතු හැමදෙනාටමත් ඇසූ ධර්මකාරණා හොඳට හිතේ දරාගෙන ඒ ඇසූ ධර්මකාරණා තුළ ජීවිතේ සකස් කරගෙන හොඳ භාවිතයක් හදාගෙන ඊ타ම ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්නට මේ ධර්ම දේශනාමය ආනිසංසය හේතු වේවා වාසනාව වේවා කියලා සාධෝ සිතින් ප්‍රාර්ථනා ඇති කරගනිමු. පින්වතුනි අද බෞද්ධයා ගුවන් විදුලියෙන් කරමු. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් මිනුවන් ගොඩ පත් අඩුවන භික්ෂු ආයතනාධිකාරී පූජ්‍යපාද උඩුදුම්බර විජයකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ. අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු තෙරුවන් සරණයි සවස් 6 පසුවේ විනාඩි 1යි